රාණි රාජපක්ෂ මහත්මිය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔව් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරලා මට කරුණු දෙකක් තුනක් ගැන කතා අහන්න ඔබ වහන්සේගෙන් මේ මම ඉතා ඉතා සිත් එදගන්නාසුළු වචනයක් සහ මේ දෙයක් දැනගෙන ගත්තා දෙතියක් කියවීමේදී රහතන් වහන්සේලා බුදුරයන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ චුතිචිත්තයක් නැති නිසා චරිමක චිත්තය කියලා. ඒ වචනේ මම කවදාවත් අහලා නැහැ. ස්වාමීන් වහන්සේ ඒක හරියම මේ අලුත් අලුත්ම දැනීමක් වුණා මට අන්න ඒක ගැන ටිකක් ඔබ වහන්සේ පහදලා දෙනවද? ආ චරිමක චිත්තය කියලා කියන්නේ දැන් අපට ඇති වෙන චුතිසිත්තෙන් අනතුරුව යලි ප්‍රතිසන්දියක් පහළ වෙනවා. එතකොට ඒක සසර ගමනේ අවසන්සිත නෙමෙයි භවයේ අවසන්සිත පමණයි සාමාන්‍ය ප්‍රතඥයාටත් අරහත් නොවුණු ආර්යයන් වහන්සේලාටත් චුතිසිත කියලා කියන්නේ භවයෙන් නිමාව විනා සසරෙන් නිමාව නෙමෙයි. තොර රහතන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඇති වෙන චුතිසිත භවයේ අවසානයක් වෙනවා ඒ සමස්ත සංසාර ප්‍රවෘත්තියේ අන්තිම සිතක් වෙනවායි. ඉතින් අන්නේ අන්තිම සිතට තමයි චරිමක චිත්තයයි කියලා කියන්නේ. චරිම කියන්නේ ස්වාමීන් වහන්සේ කෙලවර කියන එක නේද? කෙල්ලවර කියන එක වෙන්න ඕන එක බලන්න ඕන පොඩ්ඩක් ශබ්ද කෝෂේ මොකක්ද ඒකට දීලා තියෙන අර්ථය කියලා. ඒක අලුත් මාදහසක් ඉන්න මට හරීම ප්‍රීතියක් ඇති වෙනවා දැන ගැනීම. ආ ඒ ඒක අහන්න ලැබුණු පළමු අවස්ථාව නිසා ඒක අලුත් දෙයක් හැටියට නැතිව. එහෙමයි.